වහන්ස ස්වාමීන් වහන්සේ මේ වහන්සේගේ මේ YouTube එකේ දේශනා මම කීපයක් ඇහුවා. ඉතින් අහලා මට මේ වහන්සේට කතා කරන්න හිතුණා. ඉතින් ආසේ වඩාගෙන යන කෙනෙක් මම මේ ඉතින් නාම රූප පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ මම වඩාගෙන යනවා මට ඊට ටිකක් එහා දැන ටිකක් දැනගන්න ඕනේ. සාමිනී මේ දේශනා ඇහුවේ නැද්ද? ඇහුවා ස්වාමිනී හම්බුනේ මට ගොඩක් මේ ළඟදී මට ඔය ස්වාමිනීගේ දේශනා හම්බුනේ. ඉතින් ඒ දේශනා අනුව මම අහගෙන යනකොට මට තේරුණා මේ අර නැගිට වාඩිලා හිටියේ මම නැගිට්ටා වගේ මට තේරුණා එකපාරටම. ඒ තරම් මට ශක්තියක් ආවා ඒ දේශනාවලදී. හිතේ ඉතින් ඒක නිසා මට දේශනා තේරුම් ගත්තද මම අන්තිමටම ඇහුවේ මොන දේශනාවද? අන්තිමටම ඇහුවා ස්වාමීන් වහන්සේ දේශනා මේ හිත වඩාගෙන යනවා මම මට ඒක නිසා මේ දැන් කරන දේ තව චුට්ටකින් මට අමතකයි. ඉතින් සාමාන්‍යයෙන් දේශනා කීයක් අහලා තියෙනවා? මං පහක් හයක් විතර දැනට අහලා තියෙනවා. අන්තිමටම අහුවේ සාකච්ඡා කරන්නව නේද? ඔව් ස්වාමීන් වහන්ස මං මුල් දේශනාවට වැඩිය ගොඩක් ඔය ධර්ම සාකච්ඡා ඇහුවේ. අර මෑණින් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡාවක්. අන්න ඒව තමයි ඇහුවේ ස්වාමීන් වහන්සේ. ගොඩක් හොඳයි. ඉතින් වැටුනේ නැද්ද මේ දර්ශනයක් පැහැදිලි කරනවා ධර්ම එහෙමයි ස්වාමීන් වහන්සේ දර්ශනයක් කියලා වැටහෙනවා මේ මේ අපි මේ සංසාරේ යන්නේ මේ පේන තැනයි හිතන තැනයි චේතනාවයි දෙක ගැට ගහගෙන පේන වර්ණ රූපයට චේතනාව ගැට ගහගෙන කියලා තේරෙනවා. ඒක දන්නවා. ඉතින් ඒක නිසා තමයි සසරේ යන්නේ. ඒ අනුව සකස් කරගත්ත සංකාර නිසා තමයි අපි මේ සංසාර චක්‍රේ යන්නේ කියලා මේ කියලා තේරෙන දර්ශනය ගැන වැටහෙන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ස්වාමීන් වහන්සේ මම නාමයක් ඇති රූපයක් තමයි වැඩුවට මේ කියන්නේ මුල් කාලේ මම ඇත්තටම මට අවබෝධයක් තිබුණ නැහැ. දැන් මේ අවුරුදු 4 මම ලංකා පුරාම ස්වාමීන් වහන්සේ මම වන්දනා කර කර ගිය කෙනෙක්. මම වැඳ වැඳ ගියා. චෛත්‍ය වහන්සේලා බෝධින වහන්සේලා වැඳ වැඳ ගියා. ගියත් මට මේ ඒ ධර්මය මට හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වැඳ වැඳ යන අතරේ මට පොතක් හම්බුණා කායුමෑණියන්ගේ පොත. ඒක හම්බුනන් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් ගැන කියවෙන්නේ. මට එතනදල මං අඬානේ දේශනාව ඇහුවා. ඊට පස්සේ මට දැන් ඕන මේ රහතන් වහන්සේගෙන් මුණ ගැහෙන්න මට ඕන දැන්. ඉතින් ඒ අතරේ මට YouTube එක කරා ගොඩක් දේශනා මට හම්බ වුණා. ඒ දේශනා මම ඒ විදිහට බුද්ධාගමේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අයියෝ ඒ වගේ දෙයක් කිව්වේ. මුල් කාලේ ස්වාමීන් වහන්සේ අවබෝධයක් මට තිබුණ නැහැ. ඒක නිසා කිසිම අවබෝධයක් නැහැ. ඔව් වෘත්තිය මුකුත් කරන්නේ නැහැ කියන්නේ. වෘත්තියෙන් කියන්නේ මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ හිටියේ මම දැන් රිටයර් වෙලා රිටයර් වුණා තමයි මේ ධර්මයට බැසගත්තේ. ඉතින් ධර්මයට බැසගත්තයි බැසගත්තා වගේ මට ඒ eh? ගම්පලාට ගම්පලට ගාල්ල ස්වාමීන් වහන්සේ. ඉතින් නාම රූප දෙක කියන්නේ පේන තැන ගැට ගහගෙන ඉන්නවා කියලා දැක්ක ඊට පස්සේ නාමයන්තෙන් මම වඩාගෙන ගියා. පේන තැන නෙවෙයි සිතන තැන කියන එක ගෙදර සියලු බඩු බාහිර ආදී මං කඩ කඩ කඩ කඩ බම් බල බල ගියා. බලනකොට මට එක්තරා දවසක හැබැයි ඒ නාම රූප පැත්තෙන් මට රූපේ ඇත්ත තමයි මට හම්බ වුනේ. ඒ රූපේ ඇත්ත බැලුවා පටිසමුපාදය ආයතන කියනවා සේරම බොරුවක් කියලා මට වැටහුණා. ඒව සම්පූර්ණ මම ඒකේ සත්‍ය දැක්කා. ඉතින් දැක්කකින් පස්සේ මට මට එදා වැඩක් කරගන්න මට මොකොත් බෑ වැඩක් කරගන්න. මං එදා ඔහේ බලාගත්තතේ බලාගෙන හිටිය මට මොකුත්ම වැඩක් කරගන්න බැරි වුණා එදා. එදා මුළු දවසෙම හිටියේ ඊට පස්සේ දර්ශනය හම්බෙලා නෑ නේ. හම්බෙලා ස්වාමීන් වහන්සේ හම්බෙලා නාම රූප පරිච්ඡේදෙ මම දැක්කා ඒක මම. නෑ එහෙම නෙමෙයි ඒක. කියන්නේ සහ ප්‍රඥාව අවදි වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ මෙතන තියෙන්නේ සංකිතේ නිබ්බිදාය අවබෝධ කරන දෙයක් තියෙනවා. අවබෝධ කරන දෙයක් එහෙමයි ස්වාමීන් අවබෝධ කරන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් බුද්ධ දර්ශනය ගැන අපි අහන්නේ. දර්ශනය කියන්නේ මේ හේතුඵල ධම දැක්කා. හේතු නිසා සකස් වෙන. පොතල තියෙන වචන නෙමෙයි අහන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මම දැක්ක දර්ශනේ මම කියන්නේ. අපි අහන්නේ ඔබතුමියගේ ප්‍රායෝගිකව ඒ ඒ දේ පැහැදිලි කරන්න බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනේ පරම සත්‍ය. පොතල තියෙනව නෙමෙයි. ඒවා පාලි වචන මොකුත් ඕනේ. ඔබතුමියට සාමාන්‍යයෙන් වැටහෙනවනේ දැන් එළියේ බාහිර දෙයක් නැති බව. නෑ නෑ ස්වාමීන් වහන්සේ ඒක වැටහෙනවා. මම ඒක දකිනවා. සිතුවිලි බව වැටහෙනවා. එහෙමයි ස්වාමීනි මේ එනේන ඔක්කොම සංකාර මම දකිනවා. ඒක සංකාර හැම නමක්ම සංකාරයනේ. ඔක්කොම සංකාර ස්වාමීනි මේ ලෝකේ තියෙන සියලු දේ සංකාර. මේ දුර පුතා මේ ඔක්කොම ඒවා සංකාර. සංකාර හැදෙන්නේ මනසින් අරමුණු කරන ඒවා ස්වාමීන් වහන්සේ. මොනවද අරමුණු කරනවා කියන්නේ? අරමුණු මනේ අරමුණු අරමුණු කරනවනේ අරමුණු එනවා. මද වැඩක්. අරමුණනේ සංකාර කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට සංකාර මොනවද? සිතේ හටගෙන නිරෝධය අල්ලල්ල යනකොට මට එනවා එක එක සංකාර එනවා. ඔය එකක්වත් අදාළ නැහැ. ඔබතුමීට මේ දර්ශන අවබෝධය නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබතුමීට මේ බුද්ධ දර්ශනය වටහලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි දැන් මොහොතකට කලිනුත් මේ දර්ශනයම තමයි අම්මටත් පැහැදිලි කරා. ගොඩාක් පැය ගාණක් ගියා දැන් පැය කමාරකට. ඉතින් ගොඩක් වෙහෙසයි. නමුත් දැන් ඔබතුමිය අහනවා ඉතින් ඔබතුමනි බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නයි මේ බලන්නේ. එහෙමයි ස්වාමීන් මට තේරෙනවා. ඉතින් මේ සංඛාරා කියලා ඇත්තටම කියන දේ එහෙම දෙයක් නැහැ. ස්වාමීන් සංඛාර කියන්නේ ආයතන පහෙන් ගන්න අරමුණු නේද? ආයතනය කියන්නේ සංඛාරමයි. එහෙමයි. එහෙමයි. ආයතනයනේ අරමුණ වෙන්නේ. මෙතන ගොඩාක් මුළු අත මුළු සමාජයේ බෞද්ධ සමාජයටම ගිලිහිලා අපිට මේ කෝල් ඇවිල්ලා තියෙනවා 178ටත් වැඩිය දැන් ඒ 178න් අතේ ඇඟිලි ගන්නටවත් මේ බුද්ධ දර්ශනය දන්නේ නැහැ. අත්‍තරම කිව්වොත් 3 4 5 6 දෙනෙකුට වැඩිය නැහැ. එහෙමයි. 170 ගානක් යන 200කට කිට්ටු වෙනවා දැන්. බලන්න 100ට 100ට එක්කෙනෙක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුද්ධ දර්ශන අවබෝධය නැහැ. ඔය ඔය ඔය දර්ශනය තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ දර්ශනය දර්ශනය අවබෝධයක් කරගත්තොත් ඒ දර්ශනය තමයි සෝවන් වෙන්නේ. එතකන් සෝවාන් වෙන්නේ නැහැ. ඔය එලි බලන ඒවා ඒවා වේදේ තියෙන Hindu ආගම. ඔය ඔය පාවෙන ඒවා එකක්වත් බුද්ධ ඒව නෙමෙයි. බුදුන් වහන්සේ පස්වක තවස කරපුවානේ ඔය කරන්නේ. පස්වක තවස ඉන්නකොටනේ ඕවා කරේ. ඊට පස්සේ බුදුන් වහන්සේ ආලාර කාලම ගාවත් දැල්වනේ ඒව නැහැනේ. බුදු ඒ කියන්නේ මේ සිතෙන් මිදෙනම ගන්න නැහැනේ. සිත තියෙන කන් දුක තියෙනවානේ. දුකෙන් මිදෙන්නේ නැහැනේ. ඊට පස්සේනේ බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදෙ මෙනෙහි කරන්නේ. පටිච්චසමුප්පාදෙ මෙනෙහි කරනවා කියන්නේ සිත හැදෙන හැටි. සාමාන්‍යයෙන් පටිච්චසමුපාද කරන වර්තමාන සිතම නේද? ඒ සිත හැදෙන හැටි පටිච්චසමුපාද. ඒ අවිද්‍යාව නිසා මේ සංකාර හැදෙනවා. එහෙමයි. එතකොට මේ අවිද්‍යාව නිසා සංකාර කියන්නේ මේ සාධ්‍යයක්. දැන් ඔබතුමිය මේ මොහොතේ ඔන්න පටිච්චසමුපාදේ ප්‍රායෝගික වෙන්න එපයි. අපි දැන් පොතක් කියවලා වැඩක් නැහැ. එහෙනම් ඔන්න දැන් දාලා ගන්න. ඔබතුමිය ඉපදුණු දවසට යන්න. මව කුසෙන් ඉපදුණු දවසට. දැන් මේ මොහොතේ ඔබතුමියට ඉස්සරහට දැන් පොතක් දකිනකොට ඔබතුමිය කියනවනේ පොත කියලා. පොත කියලා. ඔව් ඒ වුණාට බාහිර පොතක් නැහැනේ අපි හිතනවානේ. එහෙමයි. හිතන සංඛාරයන්නේ. එතකොට ඒ සංඛාරයාවේ පෙර සංඥාවන් නිසානේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක කලින් ආපු හැටි බලාගෙන දැන් පස්සට යන්න එපා. අපුබ්බේන අර තියෙනනේ මේ පුබ්බේනවාසානුස්සඥානි. ඒ කියන්නේ මේ පෙර කඳපිලිවෙත් දකින්න එපා සිත් හැදෙන. එහෙමයි. ඒක සිත් ඵලෙ මේ හැදෙන තැන එහෙනම් මෞකුසේ ඉපදුණු තැනට යන්න වෙනවා. කොහොමද එහෙනම් ඉපදුණු පුංචි දරුවට මේ පුංචි දරුවා දන්නේ නැහැ නේ මුකුත්. මොකුත් නැහැ ස්වාමීන් වහන්සේ. අනප්‍රභාසරං චිත්තං කියන තැනට එනවා. එහෙමයි. මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ අපි මොන්ඩිසෝරි යනකොට දත්ත දාන කහ පාට පුතේ මේ රතු පාට මේ මේ රවුම් හතරස් කියලා දානවා. එතකොට මේ ලෝකේ ඉපදුණු මේ දරුවා අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ ඉර දන්නේ නැහැ හඳ දන්නේ නැහැ බුද්ධ ආගමද ක්‍රිස්තියානිද මොනවද දන්නේ නැහැ. මේ දරුවා දඟලනවා මේ දරුවට එක එක එක එක ඒ ටික තියෙනවා. ඒ කියන්නේ කාලේ ඒවා මේවා තියෙන මොකුත් සංකාර නැහැ. සංඛාර නැහැ නමක්වත් දන්නේ නැහැ. ඊර්ෂ්‍යා වෛරය වෛරය වම මොකුත් පනවන්නේ නැහැ. ඒ පනවන අන්තයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මෙන්න මේ තැනට ඔබේ ඉපදුණු තැනට ඔබ ගියොතින් ඔබ මුලින්ම සිත හැදුනේ කොහොමද? සංඛාරයේ හැදුණු සංඛාරය දැක්කොත් එතන ඉඳන් සංඛාර සේලම ගලන ඇටි නූල් බෝලේ ලිහුණා වගේ පොට අල්ලුණා වගේ අර මැස්මක යටි නූල ඇද්දාම ඔක්කොම මැස්ම ලිහෙනවනේ. එහෙමයි. අනිවාර්ය සියලු සංඛාර සමතේ වෙලා යනවා. එහෙමයි ස්වාමී. ඔතනයි තියෙන තැන. ඒ කියන්නේ ඔබතුමිය බලන්න ඔබතුමියට අම්මගේ හැඩතලේ එනකොට මේ පුංචි දරුවා කාලේ බාහිරේ කිව්වා පුතේ මේ අම්මා කියලා. එහෙමයි. එතකොට අම්මා අම්මා අම්මා කියනකොට මේ අපිට පේනවා දැන් පුංචි දරුවෙක් දිහා බලාගෙන ඉන්නකොට ඒ දරුවා මාස 2යි 3යි මාස 9යි සමහර අවුරුද්දක් යනවා සමහර ඊටත් වැඩි මේ ශබ්දේ ආලෝකය දැන් එන හැඩතලයට ශබ්ද එකතු වෙනවා එකතු වෙනවා එතකොට හැඩතල එනකොට අම්මා අම්මා කියන එක මේ දරුවගේ අර හුස්ම පිට වෙනවත් එක්කම සොරාලේ විසිලක වගේ මා මා මා මා ගාලා ප්‍රතිකම්පණය. අර අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ. එහෙමයි. එතකොට අම්මා කියලා කියවෙනවා. එතකොට අර හැඩතලයට තමයි මේ අර අර එතකොට මේ දැන් shabdෙත් එනකොට shabdෙත් වෙනවද? shabdෙ පිට වෙන්නේ අර පිට වෙන්න දාන අර උත්සාහය තමයි අර සොරාලේ අතර කම්පණය වෙන්නේ. එතනින් තමයි මා මා මා ගාලා අම්මා කියලා අර ප්‍රතිකම්පන සමාන වෙනවා. එළියෙන් එන හැඩතලයට ආපු ශබ්දේ දැන් එනවා. ඒතර තමයි අපි කියන්නේ අන්න සිත. ඒ කියන්නේ හැඩතලයට ආ කියන්නේ දිට්ඨ සුත මුත. ඒ කියන්නේ සුවදෙනුත් අම්මා වෙනවා. දැන් ඔබතුමියට කෝල් එකක් දීලා අම්මා කිව්වම ඔබතුමියට අම්මා මතක් වෙනවා. පංචායතනට හම්බ වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඔබතුමියට දැන් සුවදෙනුත් අම්මා මතක් වෙනවා. දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වම අම්මගේ හැඩතලෙම වෙනවා. ඔක්කොම. දැන් ওই විදිහට ඔබතුමිය යාළුවෙකුට කෝල් එකක් දුන්නාම එතුමියට ඔබතුමියගේ අම්මා මතක් වෙන්නේ නැහැ නේ. එතුමියට හැඩතලේ ගැට ගැවුණු සද්දනේ එන්නේ. එහෙමයි. ඒ හැඩතලේ තමයි එන්නේ. දැන් ඒක ඔබතුමියට දේශනා වලින් ඇහුණා. ඒ කියන්නේ ඔබතුමිය දැන් චීනෙට අපි කියවනේ ඇමරිකාවට අරන් ගියෝ සද්ද වෙනයි චීනෙට අරන් ගියෝ සද්ද වෙනයි. දැන් මේ සද්දයක් නේ තියෙන්නේ. එහෙමයි. සද්දකුයි මෙතන වර්ණකුයි නේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකේ ගැට ගැසීමක් එතකොට මේ සංඛාරා කරනවා කියන්නේ. සංඛාරා කියන්නේ මෙන්න මේ සංඛාරා කියන්නේ මේ වේදනා සංඥා ගැට ගැසිල්ලන්නේ මේ තියෙන ස්කන්ධේ. ඒතර මෙතන සමුප්පන්න වීමන්නේ. ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස, උණුසුම සීතල මේ හැමදේම එකට ගැට ගැහෙනවා. එකට ගැසී. ඔව් ගැට ගැහී පාක් වෙනවා කියන එක. ප්‍රසාද වෙනවා. ප්‍රසාද වෙනවා. එතන රූප රූපත්තය සංකතං අபிසංකරෝති කියන එක අபிස මේක ඇවිල්ලා මේක නැවත නැවත නැවත නැවත ඒ කියන්නේ මෙතන පාක් එක නැවත නැවත විපරිණාමස් වෙනවා. ඒ කියන්නේ මේක මේ අර ගිනි බෝලයක් වගේ ඒක හරකවනකොට තවත් ඒවා බෝලේව කරකැවිලා වලල්ලක් වගේ පේනවා වගේ. ඒකට ආත්ම දෘෂ්ටියක් එනවා. ඒ කියන්නේ මෙතනම එනවා අර ෂොක් එකක් වගේ ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා වගේ ෂොක් එකක් එනවා වගේ මෙතනම ස්පාක් එකක් වගේ එතනම ශක්තියක් වගේ ස්වභාවයක්. ඒ කියන්නේ කරන්ට් එකක් වගේ ස්වභාවයක්. එතන නිකන් ගැස් වෙනවා වගේ එකක්. අර ඒ වගේ ස්වභාවයක් ඉස්මතු වෙනවා. ඉස්මතු වීම රුප්පණේ කියලා කියන්නේ. රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා කිව්වේ රූපේ මෙතනම තමයි එතකොට අපිට මේ මොහොතෙමයි රූප සංඥාව හැදෙන්නේ රූප සංඥාව තමයි අපි මේ හේතු වෙලා තියෙන සංකාරය සංඥා සංඥාව තමයි විඥානය ඒ විඥානික සිත කියන්නේ ඒකම ඒ රුප්පණේ රුප්පණේ කියන්නේ ඉස්සීම කියන්නේ රුප්පණේ කියන්නේ මේ ෂෝට් එක ස්පාක් මේකයි සිත එහෙමයි ස්වාමීන් මට ඒ ටික තේරෙනවා ඒකම තමයි මේ මොහොතෙත් වෙන්නේ. දැන් ඒ හැඩතල වලින් එකක් આવොත් අනිත් එක එනවා. අර අම්මා කියන කෝල් එක දුන්නාම හැඩතල එන්නේ ඒකයි රූපෙම වෙනවා. ඉස්සරහට රූපය આવොත් සද්ද එනවා. ඒකයි මේ පොතේ හැඩතල එනකොට පොත කියන කලින් ආපු සංඥාව දැන් එන්නේ. පෙර සංඥා නව සංඥා වෙනවා. පුරාණ විදම් වික්‍රමේ කම්මම් වදාවේ. ඒනම් සංඥා නැවත සකස් වෙනවා. අපි අතීතේ ජීවත් වෙනවා. මලොන්ගේ ලෝකේ ජීවත් වෙනවා. ඔක්කොම එකම කතාව කියන්නේ. එකම කතාවයි. පැහැදිලි. එතකොට එහෙමනම් මේ මොහොතේ බාහිරත් පොතක් නැත්තම් එන අරමුණ සත්‍ය දකින්නවානේ අතබුත ඥාණයෙන් දකින්නවා කියන්නේ යෝනිසෝමනස්කාරය කියන්නේ මෙතන සිහිය තියෙන්න ඕනේ. Taman ඒ ඒ සිහියෙන් Taman එන අරමුණ දැකලා ඒකේ සත්‍ය දකින්නොත් තමයි එතකොට ඒ අරමුණ මේ ඒ කියන්නේ සිත කියන්නේ අරමුණයි සිත කියලා වෙන දෙයක් නැහැ අරමුණුයි සිත කියන්නේ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන බාහිර පොතක් එන අරමුණ හම්බ වෙන්නේ නැහැ විඥානය අනිදස්සන වෙනවා සිතෙත් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ අපි සිතෙන් හදාගෙන බැලුවාට සිතෙත් එහෙම දෙයක් නැහැ එතකොට මේ මේ මොහොතේ එන අරමුණ මිදෙනවා එතකොට මේ එන සෑම අරමුණම මිදෙනවා නම් මොකද වෙන්නේ නිමිති නැති වෙනවා පොත මේ සඳ පුතු මේ ඉර හඳ මේ අඹ ගහ නා ගහ මොකක්වත් නැති වෙනවා දැන් ඔබ මේ වටේ බලන්න ওই නම් ටික තේරම මකලා එහෙමයි ස්වාමීන් වහන්සේ. මට බැරිවම නම් ටික සේරම මකලා හිත් බැල්මක් වගේ වෙනවා. එහෙමයි. සහකල්ම කියන ලෝකෙ දිහා බලනවා කිව්වේ ඒකයි. අතරම නම් ටික සේරම නෑ කියන්නේ ශබ්ද ටික නැති වෙනවා. ශබ්ද ටික නැත්තම් නම් ටික නැත්තම් මේ මෙතන මේ මේ මේ බලන ඒවා මේ දකින්න ඒවා මුකුත් හරයක් නැති වෙනවා. එහෙමයි. එතකොට මෙතන සොඥයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබතුමිය එතකොට මේ මේ මේ සිතුවිලි වල මායාවෙන් මිදෙනවා. එහෙමයි සර්. අපි ටීවී එක දිහා බලාගෙනත් අපේ හිතේ තමයි අර අර සංකාර ලෝකෙ තියෙන්නේ. එහෙමයි. ඒතකොට අපි හීනෙන් අපි අපි සැප දුක් විඳිනවා ටීවී එක බලාගෙනත් සැප දුක් විඳිනවා මේ සත්‍ය නොදන්නට. ඒතකොට අපි ඇත්ත ලෝකෙ හීනයක් වගේ. එහෙමයි. එක්කම සංකාර එකක්වත් හම්බෙන්නේ නැහැ මේ බාහිර. එතකොට මේ මේ මේ සංකාර ලෝකේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති කිය මෙන්න මේ කාරණාව සබ්බේ සංඛාරා අනිච්චා චේරු සංස්කාරා අනිච්චා. මේ දැක්කොත් තමයි අනිත්‍ය වෙන්නේ. යදපඤ්ඤය පස්සති යථාභූත ඥානෙ දකින්න සත්‍ය දකින්නවා. අපි නිබ්බන්ති දුක්ඛේ සියලු දුකෙන් මිදෙනවා. ඒස මග්ග විසුද්ධිය එක මග එකම මග එයයි මහණෙනි මේ විසුද්ධියට නිවනට. ඉතින් මේ මෙන්න මේ පණිවිඩේ අපි දැන් දන්නවා. ඔබතුමිය දැන් දන්නවා. එතකොට දැන් ඔබතුමිය මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔබතුමිය දැන් මේ එන අරමුණු දකින්න එක සිත දකිනවා කිව්වට ඒකේ සමුදය ඒ කියන්නේ බාහිර පොත හමු වෙන්නේ අත්ගමේ ඒකෙන් මිදෙනවා සත්‍ය දැකලා. නමුත් ඔබතුමිය ප්‍රායෝගිකව මේ මිස් මේ අවදිය මේ ලෝකයෙන් මිදෙන ස්වභාවයක අවදියක් ඔබතුමිය ගාව ඇති වීගෙන එනවා. මේ මේ දැක්ම තුල මේ දැක්ම තුළ හීනෙන් නැකිට්ටා වගේ අවදියක් ඇති වෙනවා. අපි කියන්නේ අවදිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. හීනෙන් අවදි වෙනවා. නිින්දෙන් නැකිටිනවා අවදි වෙනවා. මේ අවදිය තමයි මේ සිතුවිලි වලට තියෙන ලෞකික භූමියේ මේ මේ නිදිලා එයා ආර්ය භූමියට අවදින ආර්ය අෂ්ටාංග මාර්ගේ සම්මා දිට්ඨිය උපදිනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දිට්ඨිය අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදන් නයි ජාතු ගබ්බතේය මුකුතේසු. දිට්ඨිය අනුපගම්ම සීලවා දිට්ඨියටපත් වෙනවා. අනුපගම්ම සීලවා සත්‍ය දකින සීලේ ආර්යකාන්ත සීලේ ගන්නවා. අන්නේ සීලේ එනේන අරමුණ දැකලා මිදෙන දැන දර්ශනා පහ ගබ්බා. දර්ශනයෙන් සියල්ල පහළ වෙනවා. අන්න පිටික අනුපගම්ම සීලවා දස්සන පහතබ්බා කාමිසුයිනේය නැවත කාම වස්තු කෙරෙහි ඇල්මේ නැති වෙනවා කාමිසුයිනේ කිවිද නැහි ජාතු ගබ්බතේයම් පුරේති නැවත ලෝකයක් නැති තැන කොහෙද උපදින්නේ උපදින ලෝකයක් නැහැ කියලා අවබෝධ වෙනවා නැවත මෞකසේක උපදින්නේ මේ මොහොතේම අනාගාමි භූමිය අනාගාමි නැවත උපදින්නේ අවබෝධ ඥානය තුලයි මෙසිකයන් සංකිතේ නිබ්බිදා කියුවේ අන්න එතනයි මේ දස්සන දර්ශනයටපත් වුණු තැන මහා ආනන්දය මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු මේ හිමාලයේ පර්වතයේද ලොකු ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි අන්න අතේ තියෙන ගල් කැටේ වගේ බොහොම සුළු කෙලෙස් ප්‍රමාණයයි මේ සත්‍ය අවබෝධය තුළ ඒ මහා ඒ බුද්ධ දර්ශන දර්ශන අවබෝධය තුළ දර්ශන සමාපත්තිය තුළ අර නැවත සසර උපදින්න තිබුණු සියලු කෙලෙස් ඡය වෙගෙන යනවා. සියලු කෙලෙස් ඡය වෙලා මේ දැන් දැන් මේ බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ සෝතාපන්න වෙලා. මේ සෝතාපන්න මාර්ගය තමයි මේ නිමිත්තේ සත්‍ය දකින්න තැන, ඒ එනේ නිමිත්තේ මිදෙන තැන, ඒ මේ අවදි වෙන එකයි මාර්ගේ. අවදි වෙනවා. මේ අවදිය තුළ මොහොතක අවදිය කියන තැන තුන් කාලයක් නැහැ. අතීතයත් මේ මොහොතේ, අනාගතයත් මේ මොහොතේ, වර්තමාන මේ මොහොතේ සත්‍යයක් නොවන තැන අන්න චිත් අර අර්ශන සම්පත්තිය උද්‍යව ඥානය කියන එක මේ ඥායස්ත අධිගම ඥානය අවදි තුළ එනවා. ෂණ සම්පත්තිය තියෙනවා. ඒ ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණය විතරයි. මරණය කියන්නේ සිතුවිල්ලක් වෙනවා. පොත කියන්නේ සිතුවිල්ලක් නම් තමන්ගේ රූපේ දකින්න කණ්ණාඩියෙන් නම් එයත් සිතුවිල්ලක් වෙනවා. එහෙනම් තමන්ගේ රූපෙත් නෑ. අපි හිතාගෙන ඇවිදිනවා මම යනවා කියලා කණ්ණාඩියෙන් දැකපු රූපේ. අපි ඇඳුමක් ඇඳලා කොණ්ඩේ පීරලා අපි කහ පාට රතු පාට ඇඳුම් ඇඳගෙන එළියේ යනවා මේ මම ලස්සනට යනවා කියලා හිතාගෙන තමන්ගේ ලස්සනකට තමන්ට පේන්නේ නෑ. නමුත් තමයි හිතන් යනවා යනවා කියලා. අපි කකුල දිහා බලාගෙන නෙමෙයි යවිදින්නේ. අපි හිත හිතාගෙනයි යවිදින්නේ. අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා අපි ජීවත් වෙනවා කියලා. අපි හිතාගෙන ඉන්න මායාවක ඉන්නවා. සිතුවිලි මායාවක අතරමං වෙලායි. මේ සත්‍ය දක්න කෙනා මේකෙන් මිදෙනවා. මෙයා මේක අවදියක් ඒ අවදිය තුළ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයක්. ඒ අවදිය තුළ සිතුවිලි නැහැ. තුන් කාලයක් නැහැ. අතීතං නාත්‍ර ගම්මීය නප්පටික්කංසේ අනාගතං පච්චුප්පන්නයං චේ ධම්ම තත්‍ර අත්‍ර විපස්සති එතන එතන තත්‍ර තත්‍ර විපස්සති දකිනවා එතන එතන සත්‍ය දකිනවා තුන් කාලයක් නැහැ මොහොත විතරයි ඔබතුමිය මේ මොහොතේ කතා කරනවා හෙට මේ මොහොත විතරයි හෙට කතා කරනවා හෙටත් මේ මොහොත විතරයි ඔබතුමිය ලබන අවුරුද්දේ කතා කරනවා ඒත් මේ මොහොත විතරයි එහෙමයි ස්වාමීන් වහන්සේ බුද්ධ කියන්නේ මෙන්න මේ ස්වභාවයටයි මේ ස්වභාවය පිටිවි නෑ මේ ස්වභාවය තුල අවදියක් තියෙනවා දැන් ඔබතුමිය ඉස්සරහට එන හැම අරමුණක්ම හැම ආරම්මණයක්ම ඒ ආරම්මණ වලින් මිදුණු අවදිමත් ස්වභාවයක අවදියක් ඔබතුමියට දැනෙන්න ඕනි. ඒ දැනෙන දැනීම ප්‍රායෝගික වෙන්න ඕනි. ඒ ප්‍රායෝගික තම කාටවත් කියා ගන්න බෑ. හැබැයි ඒක දැනෙන ඒ ඒ අවදිය කාටවත් කියා ගන්නත් බෑ. හැබැයි ඉන්ද්‍රහ වගේ මේ කියන්න බැරි ස්වභාවයක් දැනෙනවා. ඔතනට සිහිය පිටවන්න තව තව දියුණු වෙයි, විවර වෙයි, විවරිතෝ විජිතෝ මේ මාර්ගය ඔබතුමිය ඒ ඒ තුල එතන එතන නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිච්චසග්ගාන පස්ති නොදැනෙන තනක්ම තරයයි ආස්තවයෙන් සේවගෙන යයි ඒ ලෝකෙට තියෙන කම්පන ස්වභාවයේ මිදි මිදි යන ස්වභාවය ඔබතුමීට දැනි දැනියයි ඒ රහත්භාවයේ කරාමයයි එහෙමයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ මං ක්‍රියා සිද්දැක්කා. මං සක්මන් කරන අතරේ ක්‍රියාවලියක් ඇත්තටම අපිට ඊට පස්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ මේ කය කියන්නේ කය කියන්නේ මේ ගහයි කය දෙකම එක හා සමානයි කියලා මම දකිනවා. ඔව්. මේ මේකේ මෙහෙම දෙයක් තියෙන්නේ. මේකේ හැම දෙයක්ම තමන් තමන්ගෙන් තම ලොවක් ඒ කියන්නේ මේක මේකේ ලොවක් කියලා දෙයක් නෑ කියන්නේ. දැන් අපි ගාව මෙහෙම අපි ගාව මෙහෙම දැන් අපි අපි අපි දැන් ওই ගඟේ වතුර යනවානේ මහ මුහුදට. එහෙමයි. දැන් වැස්ස වහිනේ ඔක්කොම යනවනේ මහ මුහුද. එහෙමයි එහෙමයි. මහ මුහුද මහ මුහුදමනේ. එහෙමයි ස්වාමී. ඒ සබහාදාම කිව්වේ ඒක. මේ අවදි වෙන්නේ සබහාදාමට මේකෙන් වෙන් කරන්න බෑ. දැන් ගඟේ වතුර කියලා වෙන් කරන්න පුළුවන්. බෑ බෑ එහෙමයි ස්වාමී. වෙන් කරන්න බෑ. මුහුදේ වතුර මුහුදමයි. මේ වගේ සබහාදාම සබහාදාමයි උපමාවක් විතරයි. තමන් ගියුනේ සබහාදාමට ඒ කියන්නේ මරුණු කෙනෙක් නැවත මරන්න බෑ වගේ මේ සිත්තේ මරණය මෙතනයි සූපට් නිබ්බාන. ආයතන වල මරණය ආයතන නිරෝධේ සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ ඒකයි භව නිරෝධෝ නිබ්බානෝ මෙතන සියල්ලම මේ භවයක් සිතුවිලි ඇතුලේ තියෙන කතාවක් නැති වෙන තැන භව නිරෝධ එහෙමයි එතන බෞද්ධ වෙන්නේ භව නිරෝධයයි දවස ලෝකයක් නෑ මෙතන ලෝතුරු සෝයට ඒපත් වෙනවා ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදස් සම්ප සංකාරකයෙන් තන සබ්බපති පරිණිස්සක්ව උපදී නැවත කිසිම අරමුණකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ උපදී නැහැ අල්ලෙන්නේ නැහැ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන මග යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට පොඩි දෙයක් දැනගන්න මාර්ගයේ දැන් සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධ නාම නාම සංකාරමයි විඥාන මේ එකමයි මේවා. සංඥාමයි විඥාන සංකාරයි මේ ඔක්කොම එකමයි. වේදනා සංකාර වෙන් කරන්න බෑ. එකමයි. ඒ ආරමුණම ආරම්මණයමයි. එහෙමයි. එතකොට ඒ තමයි සිත. එතනමයි ආරමුණමයි සිත. එයමයි ස්කන්ධේ. ස්කන්ධ නිරෝධය කියන්නේ තමයි අර සත්‍ය දැකීම එන අරමුණේ සත්‍ය දැකීම. ඒක අපි දාලා තියෙන්නේ මේ සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන්න නමුත් ඒක දකින්න හැටි කොහොමද දන්නේ නැහැ. මේ සත්‍ය දැකීම මේ සත්‍ය අවබෝධ වෙන තාක් සිතින් දැකීමකුත් නැහැ කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ දර්ශනය සමාජයට කියලා තියෙන්නේ. එහෙමයි. ඒ අවබෝධ කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ මාර්ගයේ දැන් වඩාගෙන දැන් රහත් ඵලයට ගියා. ඒ ඥානය තමයි ඔබ අසා දැනගන්නේ. ඒක ප්‍රායෝගික පැත්තට වැදගත් වෙන්නේ දැන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. රහත් ඵලයට ගිය තැන ස්වාමීන් වහන්සේ. ඔව්. ගිහි ගෙදර වසන්න පුළුවන් ද කියන එක තමයි මට දැනගන්න ඕන. එහෙම හිතන්නේ ආත්ම දෘෂ්ටිය නිසායි. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන සිතුවිලි තියෙන්නේ. මොකද සිතුවිලි නැති තැන ඒව හිතන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඒක තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඕක මට ඕක ගොඩක් අය කතා කරනවා. ඒකෙන් පළක් නැහැ. මේ මේ මේ මේ රහත් භාවයේ මේ සීවරයෙන් ලැබෙන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මේ බික්කුවේ චීවරකින් ලබන එකක් නෙමෙයි තිකලා මිතර කරයි තියෙන්නේ සමන සමන සූත්‍රය බලන්න පුළුවන් භික්ෂු සූත්‍රය බලන්න පුළුවන් අරහත් සූත්‍රය බලන්න පුළුවන් අත්තක යමෙක් සමුදේ දකිද අත්තකමේ දකිද ආදීනව දකිද නිස්සරණ දකිද ඒ ආස්වාද ආදීනව නිස්සරණ දකිනවා කියන්නේ මේන අරමුණ මෙතන ඇත්ත කර ගැනීම ආස්වාදයේ දකින්න ආදීන දකින්න කියන්නේ ඒක හැදෙන හැටි දකින්න නිස්සාරණ දකින්න කියන්නේ ඒ දැක්කොත් තමයි මිදෙන්නේ නිස්සාරණ. ඔතන තියෙන සිත්ති සත්‍ය දැකීමයි ආස්වාද ආදීන නිස්සාරණ කියන්නේ. එහෙමයි සර්. ඔය ගලප ගන්න බැරුව ඉන්නවා. සමහර අය හිතනවා මේ සැප දුක් විඳිනවා ගැන කියලා. මට තේරෙනවා. මට ඒක තේරෙනවා. සමුදේ දකීද අත්සගමේ දකීද ආස්වාදයේ දකීද ආදීනෝ දකීද නිස්සාරණ දකීද කියන්නේ අරහත්ය. යමෙක් සමුදේ දකීද අත්සගමේ දකීද ආස්වාදයේ දකීද නිස්සරණය දකීද අත්තරගමේ දකීද ඒ කියන්නේ ආස්වාද ආදීනව නිස්සරණ දකීද සමුදය අත්තරගමේ දකීද ඒ අරහත්යයි එහෙමයි ස්වාමීනි එතනින්තර අරහත්යක් නැහැ එහෙමයි ඉතින් ඕකේ මේ අඳන් ඉන්නේ අඳුම වැඩගත් නැහැ මෙතන වැඩගත් මේ සම්මුතියේ ප්‍රබාදක් මේ සම්මුති ප්‍රවිද්ද නෙමෙයි සම්මුතිය ඒක සම්මුතිය චීවරය කියන්නේ සම්මුතිය ප්‍රවිද්ද නෙමෙයි මෙතන මේ මාර්ග සත්‍ය දකින තැන මේ සතර දුකේ එහෙමයි සාරදහස එහෙමයි කතාවක් නැවත උපදින අනාගාමි මේ ගටිකාර අනාගාමි කයිද වෙලා එහෙමයි ස්වාමීන් මොනවද අපි කතා කරන්නේ එතකොට එහෙමයි මේව බොරු නෙමෙයි අනේ පිටිසිතතුමා අනාගාමි පැවිදි වෙලා ගටිකාර අනාගාමි පැවිදි වෙලා එහෙමයි ස්වාමීන් වහන්සේ මේ සම්මුති පැවිද්ද ගැනයි කතා කරන්නේ. මරණයක් ගැන මම මට මරණය කියන්නේ මම දකිනවා මේ මොහොතේ මේ මොහොතේ දකිනවා මම මරණය කියන්නේ මරණය කියන්නේ හටගෙනම නිරෝධ නිරෝධය කියලා දකිනවා ස්වාමීන් වහන්සේ. සිතුවිල්ල. චේතනාවක් කියලා දකිනවා. සිත හටගෙන නිරෝධය කියලා දකිනවා. ඒක සිතුවිල්ල. එහෙමයි. දැන් මේ සිත විතරයිනේ තියෙන ෂණේක විතරයි. එහෙමයි. හටගන්න නිරුද්ධ වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සිත හැම මොහොතෙම මැරෙනවා. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඒකනේ. මෙරි මෙරි ඉපදෙනවා ස්වාමීන් වහන්සේ මැරෙනවා. එක දිගට පවතින සිතක් නැහැනේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ මැරෙන්නේ මේ ෂණේමයි. එහෙමයි මේ ෂණේම. මරණය පනවන්නේ නැහැ. සම්මුතිතල මරණය බොරුවක් වෙනවා. බොරුවක් ස්වාමීන් වහන්සේ බොරුවක්. ඒකයි අපි කිව්වේ මේ මේ සත්‍ය දකීද ඒ කියන්නේ එක්කනික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමුනවේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මර බියක් නැති වෙනවා. මේ සත්තාන විසුද්ධියය දුක්ඛ දෝමනස්සානං අත්තගමයි ශෝක පරිද්දවානං සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කියලා. එහෙමයි. ඒ තමයි පංචවිධ ආනිසංශ මේ සත්‍ය ආબોධන මොහොතේම ඒ පංචවිධ ආනිසංශ එතනම හිමි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන මේ සබහා දහමට එකතු වෙන්නේ වෙන කතාවක් මෙතන නෑ. මේ රූපයයි ගහයි කොළයි කියලා වෙනසක් නෑ ස්වාමීන් වහන්සේ. මේ මේ ආකෝෂ වුණාට සංකාර රැස් ඔබතුමාට දැන් ඉස්සරහා යමක් පේනවනේ. එහෙමයි. ඒ තමාව පේන්නේ. එහෙමයි. සිත සිත දකින්න ඉන්නවා කියලා ගත්තොත් ආත්මය තියෙනවා. ඒ පේනසම එහෙම දෙයක් නැතිව අවබෝධයක් අර අවදියක් ආවොත් ඒ ආත්මේ නෑ. ඒ අවදි කියලා කියන්නේ හරියට මෙන්න මෙහෙමයි. ඕක දැන් අපිට කියන්න වෙන්නේ උපමා වලින්නේ. ඒ කියන්නේ දැන් දැන් ඔබතුමියට පේන දේවල් පේන්නේ නැති වෙන්නේ නැහැ. ඇහෙන දේවල් ඇහෙන්නේ නැති වෙන්නේ නැහැ. පේනවා. ශබ්ද එනකොට කපුට කියලා දන්නවා. පොත එනකොට පොත කියලා දන්නවා. ඒව නැති වෙන්නේ අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. හැබැයි ඒ කිසිම දෙයකට කම්පණය නොවන ස්වභාවයකට <laughs> අවදි වෙලා ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි වලින් තමන් මිදිලා හරියට සිතට තමන් අයිති නෑ වගේ ස්වභාවයකට අවදි. ඒ අවදිය තමයි මොහොතට අවදිය. එයයි විඥානේ. එයයි ඥාය සද්දිගමයි. එයයි ඥානය අවදිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දැනෙන සිතුවිල්ලකට නෙමෙයි. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කිව්ව එක. බෑ ස්වාමීන් වහන්සේ බෑ. චේතන සංකාරය කියන්නේ කෙහෙල් කඳක් නේ ස්වාමීන් වහන්සේ. ඒ ඔය ඔක්කොම දැනුම දැන් ඔබතුමිය ඔක්කොම පොත්වල පාඩම් කරමු සේරම ඒක සේරම මකන්න. ඕක ඕක ඕවා ඉතින් පංචස්කන්ධේ මොකක්ද නෑ ඔබතුමිය විවේකීව මෙනේ හත් මෙනේ කරා. විවේකීව ඒ කියන්නේ මෙතන මෙතන මම ක්‍රියාවක් දැනෙනවා මේ මේක කොයි කොයි තැනක හිටියත් විවේකයක් දැනෙනවා අභ්‍යන්තරයට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අභ්‍යන්තර විවේකයක් ඇති වෙනවා ආධ්‍යාත්මික විවේකයක්. එහෙමයි. ඒක සේරම නිහඬ වෙලා වගේ පේනවා. එහෙමයි. තමන් ඒ සේරම නිහඬ සේරම නිහඬ වෙච්ච තන තමනුත් නිහඬ වෙලා වගේ දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. අර අර තම මේ සිතුවිලි දෙ පේන දේවල් ඇහෙන දේවල් එකකටවත් තමන් අයිති නැති වෙනවා. තමන් කෙනෙක් වහන්න බෑ මේ අවදිය. ඒ කියන්නේ මේ ස්වභාවතාව තමන් වෙන්නේ. එහෙමයි මේ. මේ තමන් අවදි වෙලා තියෙන ස්වභාවදාමට ඒකට බලනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ මේ සිතුවිලි වල ඊට කෙනාට තමන් අයිති වෙලා නැහැ. තමන්ත බදාම් වෙලා. අර යමකට අවදි වෙනවා. එහෙමයි. හරි ගැඹීර තැනකට අවදි වෙනවා. ඒකයි ස්වාමීන් වහන්සේ. ස්වභාවයෙන් දියවි ගියාට පස්සේ ඒ සියල්ලම හුලගත් තමන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ තමන් කියලා එහෙම කෙනෙක් නෙමෙයි. මේ මේ ස්වභාවය. එහෙමයි. මේ මේ දිය වෙලා ගිහිල්ලා. තමන් දිය වෙලා. ස්වභාවයට තමන්ව පේන ස්වභාවය අර හුලග හුලග අපි දිහා බලන් ඉන්නවා. එහෙමයි ස්වාමී. එතනටයි අවදි වෙන්නේ. එහෙමයි. ඒක අතිශයින් ගැඹුරුයි. ඒ අවදිය නැතුව සිතුවිලි වලින් ඒක හදාලා කියන්න ගියත් හරියන්නේ නැහැ. සමහර තැන්වල සිතුවිලි නැති වෙගෙන යන තැනත් හම්බ වෙනවා මට මග වඩනකොට. එහෙම මේ අවබෝධය තුළ අමුතු වෙන සිත දක් සිත දිහා බලන් ඉන්න සිත දිහා. ඔව්. සිත දිහා බලන් ඉනකොට මේ සිත දිහාම බලාගෙන ඉනකොට මේ නාම රූප දෙකක් නැහැයි කියන අවස්ථාවල් එනවා. මේක අතිශය නිර්මලයි. මේක අතිශය පාරිශුද්ධයි. එහෙමයි සෝමනස. සුද්ධාත්මය පෙන්වන්නේ. මේ ස්වභාවයට අවදි වුණු තැන ඒ නැවත පොළොවට පස් වුණත් ශරීරේ සකස් ඒක යාන්තම් හරි ලෝකේ යම් කරේ කම්පනයක් තියෙනවා නම් ලෝකයක් තියෙන බට දැනීමක් තියෙනවා නම් එයා නැවත සකස් වෙනවා නම් සකස් වෙන්නේ සුද්ධ සුද්ධාත්මය කියලා කියන්නේ තනක් පනවන්න බෑ. පණවන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ සරත් නෑ. චේතනාවම තමයි ඒක. ඔය ඔය සුද්ධාවාස කියන තැන ඔය සුද්ධාවාස කියන ඒ ස්වභාවයේ කොහෙවත් තනක් පණවන්න බෑ. අලවට උප්පත්තියකුත් නෑ. එතනම නිවන. එහෙමයි නිවන. ඒ කියන්නේ මේ මෙතන අපි වෙනින්ම වෙනියම පරයයක් මේ පේන්නේ. ඒ කියන්නේ මෙතන කියනවා මේ අර සබහාදහමට ලින්ක් වෙනවා කියන එක ඇවිල්ලා ශක්තියකට ස්වභාවයකට ලින්ක් වීමක්. නමුත් ඒක එහෙම කියන්න බෑ. ඒක එහෙම කියන්න බෑ. ඒකට හේතුව එතන එතන ඒ කියන්නේ යන්තම් හරි ඒ කියන්නේ සුද්ධාවාසික හරි රැඳීමක් තියෙනවා. හැබැයි හැබැයිම අරහත්ය කියන්නේ සම්පූර්ණයෙන්ම සියලු කෙලෙස් නැතුව අර පටිච්චසක් ගන්නවා කියන්නේ එහෙම දෙයක්ුත් නැහැ. එහෙමයි බුදු පියාණන් වහන්සේ කියනවානේ අසෝති චුට්ටක් ගෑවුනත් අසෝචි කියලා. එහෙම දෙයක් නෑ මෙතන. එහෙමත් නෑ. හැබැයි මෙතන මේ අවබෝධයත් එක්කම කිසිම බයක් එකක් වෙන්න හේතුවක් නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවිද්‍යාව භූමියේ උපදින්නේ. නැහැ ස්වාමීන් වහන්සේ මට කිසිම සතෙක්ගේ කාපුතේවත් කොහෙවත් පෙරේතෙක්වත් මොකක්වත් නිරේකවත් මොකක්වත් එයාට පහළ රළු සංඥා නැති වෙනවා. නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමයි ඔන්න ඔතන මේ සංඥාව තමයි මේ ගොඩක් සංඥා නිරෝධයක් තමයි බුදුන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට මේ සංඥා ඒක තමයි සංඥාව තමයි ඔය සමහර තැන්වල නිරෝධ සමාපත්තිය වෙනන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට සමහර තැන්වල සමාධිය කියන්නේ එතනමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර කියන තැන ඒ රහ නැති වෙන ස්වභාවය පෙන්වන්නේ. හරේ නැති වෙන තැන. මේ අභ්‍යන්තරයෙන් අවබෝධයෙන් එයාට මේ එයාටමයි දැනෙන්නේ මේක තාන්තිච්චිකයි. කාටවත් දැනෙන්නේ වෙන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. බෑ සමහරවිට කාටවත් කියන්න බෑ මේක ඔබ වහන්සේට විතරයි මේ කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා මේ ධර්ම අවබෝධයේ කියන එක මේ දර්ශන අවබෝධය කියන එක අති ගැඹීර කතාවක්. <laughs> එහෙමයි ස්වාමීන් මේ කෙනෙකුට කිව්වට විහිළුවක් කියලා හිතාවි. කවුරුට කිව්වා? ඒක වෙලා සිතුවිලි ලෝකෙට මේක තේරෙන්නේ එහෙමයි. මේක මේ හැබැයි මේ මේ මේ මේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය මේ විදිහට ඇහෙනවා කියන්නේ විශාල දෙයක් තමයි. සාදු සාදු ස්වාමීන් වහන්සේ මම මම ඒක ඒක අල්ලගත්තා මම දැන් අවුරුදු දෙකකට කලින්. ඇත්තට මේක විශාල පණිවිඩයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ 2020 ජනවාරි 10 වෙනිදා මම ඒක දැක්ක අල්ලගත්තේ. මට සත්පුරුෂ ස්වාමීන් වහන්සේ වහන්සේක දේශනා කරනකොට මට මතක් වුණා බුදුහාමුදුරු ජීවමානව ඉන්නවද කියලා මට හිතුණා ඒ තරම් සතුටක් ඇති වෙලා මම අඬාට වහන්සේක දේශනා ඇහුවා ස්වාමීන් වහන්සේ මට ඉතින් සතුටුයි කල්යන් මිත්‍ර ඔබතුමියගේ වාසිතය තුළ ඔබතුමියට තාම සිතුවිලි තියෙනවා සිතුවිලි එනවා ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා අර මාර්ගය චිත්ත දිහා බලන් ඉන්නකොට ප්‍රතිපදාවට බහිනවා සිත දැන් මාර්ගේ වඩන සිතුවිලි ඔබතුමිය ඉස්සලම කරන්න ඕනේ ඔබතුමිය ඇත්තටම මේ ඒ කියන්නේ මෙන්න මේ දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා පටිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා අවසානයේ භාවනා පහතබ්බා කියලා. ඒ කියන්නේ මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමිය මේ ලෝකෙ දිහා ඔබතුමිය මේ හැම මොහොතකදීම වැඩ කටයුතු කරනකොට හැම මොහොතකදීම ඒවට සම්බන්ධයක් නැති යම්කිසි සිහිය පිහිටන්න ඕනේ මේ මේ හැමතැනම දැන් මේ දැන් මේ සිතේ සිහිය පිහිටවන්න ඕනේ නාම රූප පේනවනේ එතකොට මේ වචන නැති මේ මෙහෙම ඒ ඒ ස්වභාවය අවදි වෙන ස්වභාවය ඔබතුම සිහිය පිහිටන්න ඕනේ එහෙමයි ස්වාමීන් සිහියත් නුවණක් තමයි අවදිය කියන්නේ ඒක ලුණාවගේ දැන දැනීමක් ලෝකේ මේ ලෝකේ ඇත්ත කරගත්ත ස්වභාවය නිර්දෙන ස්වභාවයට ඔබතුම අවදි වෙන්න ඕනේ එහෙමයි අපිට ඔබතුම කියන්නේ දැනෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. හැම වචනයක ස්වභාවයකින්ම හැම විතක් විකාරයක්ම අපිට මේ අපිට මේ මේ දැනෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මේ શબ્ද ඇහෙනකොට අපි දන්නවා විතක් විකාර ওই පැත්තේ කොහොමද සකස් වෙන්නේ? උඩට නැහැ. උඩට නැහැ. ඔතන විඤ්ඤාණය සකස් වෙන්නේ අපිට දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය තමයි අපිට දැනෙනවා ඔබතුමේ සිතුවිලි තාම මේ එන නිසා ඔබ තුමේ අවදි වෙන්න. ඒ කියන්නේ සිහිය නුවණ හොඳට අවදිමත් කරගන්න. ඒ කියන්නේ හැම මොහොතෙම ඒක පොඩ පොඩ කලබල වෙන්න එපා. මේ කලබල වුණොත් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අර අර පාරුව දැඟලුනොත් පෙරලෙනවා වගේ දෙයක් එහෙමයි ස්වාමීනාස් එහෙමයි ඒක දන්නවා. එහෙම දන්නවා. අවදිමත් ස්වභාවයට ටික ටික ටික අවදි වෙවි යන්න. එතන අවධිය සිහිය පිළිකරන විතරයි අපිට කරන්න පුළුවන්. ස්වාමීන් සත්‍ය දකින්නේ. දැන් මේ ප්‍රශ්නයක් ආව කවුරු හරි බැන්නා. අපිට උන් මොකක් කෝපයක් හරි වැටුණා. ඔය වගේ යම් කිසි කම්පණයන අවස්ථා එනවා. ඒ ඒ තැනදී තමයි මේක දකින්න ඕනේ ධර්මයේ තමයි. එහෙමයි සිතම තමයි කියලා අරමුණු කරන්න. නෑ කියන්නේ මේ ධර්මයේ දකින්න ඕනේ. එහෙමයි ස්වාමීන් මේ සිත බැස ගන්නවාද කියලා සිතුවිලි වලට. මේ මේක එහෙමයි වෙනවා. ඒ කියන්නේ මේ සමහර අවදිය- වෙලාවල වෙනවා අවදිය- ස්වාමීන් වහන්සේ අවදිය යම් කිසි තරමට දෙන්නේ ඒ කොහොම වුණත් අපිට පේන සමහර මේ අ, දියුණු වෙනකම්ම සිත බසින එකක් තියෙනවා මේ සිතුවිලි වලට බස්. ඒ බසින ස්වභාවය තුළම අවදිය Tamanටම දැනේ කොයිතරම් ප්‍රමාණයක්ද දියුණු කියේ. ඒක තමයි එහෙමයි ප්‍රතිපදාව යන මාර්ගය මේ අවසාන කොටසේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අනාගාමී භූමියත් එක්කලා ওই ගමන ওই විදිහට යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ඉතින් මට මට ඔබ වහන්සේක දේශනා අහනකොට ස්වාමීන් වහන්සේ මං දේශනා දෙකක් තුනක් ඇහුවේ අඬහඩමට ඇහුවේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා කියන එක මට එකපාරටම හැඟී ගියා මං අඬහඩ මං දේශනා ඇහුවේ මට ඊට පස්සේ මං ඔබ වහන්සේගේ ෆෝන් නම්බර එක හෙව්වා ඒ ඔබතුමා අඬන්නේ සිතුවිලිෙන් දන්නේ ඒක සංකාරයක් ස්වාමීන් වහන්සේ ඒ සංකාර දන්නවා. නමුත් අර ශ්‍රද්ධාව වැඩිකමට මට එහෙම ඇදෙනවා. ඔව් ඒක දේශනා ශ්‍රද්ධාව වැඩිකමට මට එහෙම ඇදෙනවා. ඔබතුමියම ඔබතුමියට ඒක ප්‍රතිබිම්බයක් කරගන්න. එහෙමයි අපි ඔකක්වත් නෙමෙයි අපි ඔය කියන වචන මුකුත් අපිට අපිට අදාළ නෑ වගේ අපිට දැනෙන්නේ ඒ ප්‍රභාව. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ සම්මුතිය පනවගත්ත. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ සම්මුතිය පනවගත්ත ටික අපි අත්හැරියා නම් අපිට මොකුත් නෑ හිස් එතකොට. ඒක අපි තරම් ලේසියෙන්ුත් වෙන්නේ නෑ. බෑ ස්වාමීන් වහන්සේ අමාරුයි මේ ගිහි ගෙදර ඉඳගෙන අමාරුයි බොහොම පරිස්සමෙන් වැඩි උපාදානත් කරගන්න නැතුව ඒක ස්වභාවය අඳුනගෙන හිතට බරක් නොවන විදිහට කොහොම සැහැල්ලුවෙන් යන්න ඕනි කටයුත්තක් තියෙනවා ඕ තන හරි පරිස්සම ඒ කියන්නේ උතන කුසලතාවය කියන්නේ දක්ෂතාවය කියන්නේ තමන් ඇලෙන ගැටෙන කම්පන වෙන ස්වභාවයට ලක් නොවි යන ගමන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වුණත් ආරාණේට මේ දාන්නේ නෑ මේවා එහෙම ගැටෙන්න පුළුවන් සිවුරට ගැටෙන්නත් පුළුවන්. සමහරට හොඳ සිවුරක ලැලෙන්නත් පුළුවන්. <laughs> නමුත් මේක ගීත පැවිද කියලා නෑ. හිතක් කොතනද? එතන සංඥාව මොකක්ද කියන සිත්තු පදාල නෑ. නමුත් මේ කම්පන ස්වභාවයයි වැදගත් එහෙමයි ස්වාමීන් වහන්සේ තේරෙනවා. මහානුවණින් දකින්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මට වහන්සේට මට කියන්න තියෙන්නේ වහන්සේ යමෙක් මේ ධර්මය අවබෝධ කරගෙන නම් ඔබතුමිය මහත්යත් එක්ක හරි දාලා යනවා වගේ නිකන් අමුතු විදියට කම්පණය වෙන්න යනවා නම් එතන ඔබතුමියට ඒ කියන්නේ මේ ඒක මේ තාම ඒ තන හම්බ වෙලා නැති සබයි ඒක ඔබට බාධාවක් වෙනවා ඔබතුමිය අර ඔරුව පෙරලා ගන්නවා වගේ දෙයක් වෙනවා ඒ කියන්නේ එතන තමයි ඊටාම සංකීර්ණ තනක් උතන. ඔය කියන්නේ ඔබතුමිය උදාහරණයකට ගන්න අර මස්වද්දට මේ උයලා දිනු කාන්තාව එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට එයා සෝතාපන්නයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. කැලේ එයා පැවිදි වෙලා නැහැ. එහෙමයි. ඔය කියන විදිහේ සම්මුති පැවිද්දකුත් නැහැ. එහෙමයි. නමුත් එතකොට අපිට පේනවා එයා මත්වැද්දෙක් එක්ක කොහොමද හිටියේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ පරිසරය හදාගෙන තියෙන්නේ මම. අන්න ඒ වගේ තමන්ගේ සිතිවිලි වලට රිංගන්නේ නැති මහා දියුණු ගමනක් යන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි වැදගත් වෙන්නේ. සාදු සාදු සාදු ඔබ වහන්සේලා වගේ උත්තරමන් වහන්සේලා තව තවත් පහළ වෙන එකට ප්‍රාර්ථනා කරනවා මේ ස්වාමීන් වහන්සේ මොහ අන්ධකාරයෙන් වෙලිච්ච පොඩක් අයිට නම පුරුද්දට එන වචන තියෙන්නේ පුරුදු කන්නේ <laughs> එහෙමයි සෝවන්නේ ඒ පුරුදුම තමයි අත්තරම ආත්ම ආත්මය තුළ ගැලවිලා ගිහින් එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ආත්ම දුස්කේ රැඳිලා තියෙන අපේ පුරුදු තුලයි පුරුදු වලට අර වචන සෙට් එකට ඒක ඒක තමයි යෝනිසෝ මනසිකාරය ඒක දකින්න ඕනේ එහෙමයි එහෙමයි නුවණක් ඕනේ එහෙමයි ස්වාමීන් වහන්සේ කල්යන මේ මේ මේ මේක මහා යුද්ධයක් එහෙමයි සාමි කල්යන මිත්‍රසේ. ආත්මයත් එක්ක යන යුද්ධයක්. එහෙමයි සාමි. වුවච්ච මත්ති රාජානපස්සසේ. එහෙමයි සාමි. කල් යන යුද්ධයක් මේ. එහෙමයි. මේ මායාවත් එක්ක කරන යුද්ධය කියන්නේ එහෙමයි ස්වාමිනාස මේත් එක්ක කරන යුද්ධය. එහෙමයි මේ මායා දැක්කා. <laughs> මායා දැක්කා. මායා කියන්නේ තමයි ආත්මය. <laughs> කෙලස් කෙලස් ආත්ම දුස්තිය. ඕ ඒක කෙලස් කියලා ගන්න පුළුවන්. එහෙමයි <laughs> ස්වාමීනි. එන සංකාරේ නේද සමිස මායයි කියන්නේ. එන සංකාර. ඒරම සංකාර. මොහොතේ මොහොත හටගෙන නිරුද්ධ වෙන සිතේ සිහි පිටවගෙනකොට සංකා ඒ මායя දකින්න ස්වාමීන් වහන්සේ. හිතන හැම දෙයක්ම සිතුවිල්ල. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය ඔය ආර්ය භූමියේ සිතුවිල්ලකට ගන්න බෑ. සිතුවිල්ලෙන් දකින්නත් බෑ. එහෙමයි සර්. මේක පරම සත්‍යයක්. මේක මේක බොරුවක් එහෙම නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සිතුවිලි වලින් ගන්න කියොත් බොරුවක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි ඒක ඒක දකින්න නුවණින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. වහන්සේලාට වහන්සේට දීර්ඝාෂ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ප්‍රීතිය නිසා තමයි ওই සිතුවිලි ගලන්නේ. ඒ කියන්නේ මේ මේ අපි සමග කතා කරීමේ ඇති වෙන බුද්ධානම්බන ප්‍රීතියක් තියෙනවා මේ ආර්ය භූමිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලාගේ ධර්ම දේශනා කරනකොට ඒක අපි වරදක් දකිනවා නෙමෙයි. ඒකද අපි විසාකාව කියනොත් දකිනවා ඒ වගේ ඒක සංකාරයක් වශයෙන් දකිනවා දකින ගමන් මම මට ඊට වැඩිය මට ඔබ වහන්සේලා එක අර ඔබ වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට මට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒකට මහා ප්‍රීතියක්. ඉන්න බෑ කියන්නේ මොකුත් නෑ මට උභාසයට සතුට කියන්නේ උභාසල මේ ලෝකෙට දෙන පණිවිඩය මේ මිනිසු ගනේවි කියලා නෑ ඒක ඒක ගැන කම් ඒක නෑ මේ සබහාදාම සබහාදාමයි. ඒක මහා ඒක හරියට අපිට දැනෙන්නේ පුදුම පුදුම ඒ කියන්නේ සබහාදම කවදාවත් මේ සත්‍ය කවදාවත් මේ වෙනස් කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්‍ය සත්‍යමයි. මට මහා මහා මට මම හිතියේ තන අමතකුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පළවෙනි දේශනාව අහද්දී. ඒකේ සම්මුතියෙන් මම මේ කියන්නේ සම්මුතියෙන් මට හිතිය තන අමතකුණා ඔබ වහන්සේලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා පහළ වෙලා නේද තව තවත් කියලා. ඒකයි මම ඔබ වහන්සේට මට වෛද්‍යතුමියක් මේ නම්බර එක දුන්නේ මේ එතුමියත් අහන ඔබ වහන්සේක දේශනා. ඉතින් ඒ අහන අතරේ කිව්වා බුද්ධෝත්පාද කියලා දේශනාවක් තියෙනවා අහන්න කියලා මම ඉතින් ඉතින් අහන්න ගත්තා දැන් දිගටම මේ දැන් සති දෙකක් තිස්සේ අහනවා මම අහන ගමන් තව මගේ සතුන් යාළුවෝ ඉතින් ඒගොල්ලෝ මොකද්ද කියන එකනේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක නම් ඇත්ත අපිටත් මේ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකන් අපි එහෙම කාටවත් කියන්න ගියේවත් නැහැ අපිට දතු අපිට කියන්න බෑනේ කිසිද. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රත්‍යක්ෂතාවයට මේක සාන්දිටික වුණාට පස්සේ මේක සාන්දිටික එහෙමයි ස්වාමීන් සාන්දිටික ඇත්තටම අපි අර අර අර කොරෝනා හැදලා නැති වෙන්න ගිය වෙලාවේ ඒ ඒ වෙලාවේ තමයි අපිට ඉන්නේ මහා අපරාධයක් මේ අපි මේ අපේ මේ මේ අවබෝධ කරගෙන නොදීප එක කියලා හිතුණා අපිට කාටවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ දුන්නේ ඊට පස්සේ නැවත දාගෙන දාගෙන දාගෙන යන්න ගත්තේ. ස්වාමීන් වහන්සේ මට කරා සමහරට අපි කවදාවත් ඒවා දාපු නැති ඒවාත් ඔක්කොම එලි කරන්න ගත්තා. ස්වාමීන් වහන්සේ මට මේ මම එකක් දෙකක් ඇහුවා මම ඇහුවාන් පස්සේ මට හිතුණා මේ උපවාසයේ මට වචන නැහැ උපවාසයේ ඒවලින් කියන්න ස්වාමීන් වහන්සේ මට එන්නේ නැහැ වචන. මම ඒ අපේ දේශනා හිත උපදින දරුවෙකුට හරි මේ සිත්යේ මේ දුකෙන් මිදෙන්න තියෙ ඉතුරු වෙන්නේ මෙච්චරයි කියලා මේක YouTube එකට දාලා තිබ්බම කවුරු හෝ කවදා හෝ කොහොමද දන්නේ කියලා හිතනවා. හ්ම් ඇත්තටම අපිට ආරාණවල ගොඩක් කලාට හිටියේ. නමුත් මේ කොරෝනා වලින් පස්සේ අපිට යන්න බැරි කමක් තියෙනවා. ගැටලු තියෙන නිසා තමයි මේ අපිට මෙහෙම කරන්න සිද්ධ වුනේ එක පැත්තට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හැම දෙයක්ම යහපතට හේතු වෙයි. එහෙමයි. එහෙමයි නේද? ඔබ වහන්සේට දිනසත් ඇතිනි ස්වාමීන් වහන්සේ මම උදේ ගත්ත ගන්න ගන්න වෙලාවට එන්ගේජ් ටෝන් එක වදිනවා ඒක මම තිබ්බා ස්වාමීන් වහන්සේ මට මට ඉවසෙල්ලක් නැහැ වෙන්න. නම්බර එක හම්බෙච්ච වෙලාවේ ඉඳන් මට ඔබ වහන්සේට කතා කරන්න ඔබ වහන්සේට දීර්ඝාෂ පතන් තව තවත් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අතතම මේ ශරීර කෝඩුවක් තව වැඩි කාල පවතින්නේ නැහැ. බොහොම පොඩි කාලයක් පවතින්නේ. ඉතින් මේ කාලය තුල අපිට පුළුවන් උපරිම අපි මේ කවුරු හරි කතා කරොත් මග අරින්නේ කතා කරනවා මහා කරුණාවක් තියෙනවා. ඉතින් එහෙමයි ස්වාමීන් වහන්සේ විතරයි මේ කටයුතු තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝත් අපේ බුදු පියාණන් වහන්සේත් අන්තිම මොහොතේ ධර්ම ලෝකයට ධර්ම දේශනා කළානි පිරිනොම් පෑ පිරිනොම් පාන දෙයක් තිබුණේ නැහැ උන්වහන්සේට. පිරිනොම් පානවා කියන්නේ රූපේ. ඔබතුමිය කොච්චර දක ඔය වගේ සිතුවිලි හැදුවත් අපිට ඒක අපිට එහෙම එන්නේ නැහැ. ඉතින් කොහොම කාර්මික වෙන්න ඕනි. ඉතින් එහෙම අතරම ඔබතුමියට මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනි. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් ඔබතුමීගේ පණිවිඩය ඔබතුමීගේ ඔයගේ ඔබතුමීට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කවුරුහරි ඒ කෙනාට දුකෙන් මිදෙන්න එහෙමයි ස්වාමීන් වහන්සේ කරන්න එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි තෙරුවන් සරණයි දුකෙන් මිදෙන්න තව පොඩ්ඩක් ඔබතුමීට තියෙනවා අපිට දැනෙන එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි අරගෙන දේශනාව කරන් දීලා මොන හරි ලොකු ගැටලුවක් තිබුණොත් ගන්න කමක් නැහැ. එහෙමයි ස්වාමීනි. විසඳ ගන්නම බැරි තැනක සමහර අය හිර වෙලා ඉන්න අයට අපි පිට වෙනවා. එහෙමයි ස්වාමීනි. මට ප්‍රශ්න නැහැ ස්වාමීනි. එහෙමයි මට ප්‍රශ්න නැහැ ස්වාමීනි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.